ස්වාමීන් වහන්ස මීට මීට ඉස්සෙල්ලා වේදනාව හිතේ හටගන්න එක ගැන ඒ කතා කරපු මහත්මයා හෝ ඒ ස්වාමීන් වහන්සේ අහලා තියෙන ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්ස ක්ලේශයන් දුරු කළ කෙනෙකුට හිතේ සිතේ නිසා කයේ ඇතිවන වේදනාව සිතින් දරාගත නොහැකි ඇයි කියලා. සිතින් දරා ගන්න ප්‍රශ්නයක් නැහැ. සිතින් දරා ගන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලාට තද බල වේදනාව දැනෙනවා. ඒ කියන්නේ ඒක දැන් ජීවිතය අහෝසි ඒ කියන්නේ දැන් කයට දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. එතකොට ඒ ප්‍රමාණය ඉක්මවා යනවා නම් උන්වහන්සේලාට ඒක දරන්න බැරි විදිහේ වේදනාවක් කියන එක උන්වහන්සේලා ප්‍රකාශ කරනවා එතන. දැන් අපි හිතමු දැන් අර සමහර අවස්ථාවල සමහර භික්ෂුන් වහන්සේලා බඩේ වාතය ඇවිස්සීලා ඒ ඇති වෙන වේදනාවෙන් එහාට මෙහාට දඟලනකොට ඇයි ඔය දඟලන්නේ ඉවසන්න ඕනේ නේද කිව්වන් පස්සේ ඉවසනවා සම්පූර්ණ බඩ පුපුරලා බඩවැල් ටික එළියට එනවා. එතකොට ඒ මට්ටමට කයට ඔරොත්තු දෙන්නේ නැති තදබල පීඩාවක් දැනෙනකොට රහතන් වහන්සේට වුණත් ඒකේ බරපතලකම දැනෙනවා. ඒකෙන් උන්වහන්සේගේ හිත නරක කරගන්නේ නැහැ. يعني ද්වේෂය ඇති වෙන්නේ නැහැ. මනසගේ ශාන්තියට එක බාධාවක් නෑ. හැබැයි කයට අන්තරායක්. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකෝ දැන් අපේ අත ගින්නට ලං කරනවා. ගින්නට ලං කළාම පිච්චෙන බව දැනෙනවා. ඉතින් ඒක උන්වහන්සේට චිත්ත පීඩාවක් ඇති වුනේ නැති වුණා. ඒ කියන්නේ මේ හිතට තරහක් ඇති වුනේ නැති වුණාට අර පිච්චෙන බව, ඒකෙන් කයට හානි වෙන බව උන්වහන්සේට දැනෙනවා. ඒ දැනෙන ස්වභාවය තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. එහෙමයි ස්වාමින් වහන්සේ. ප්‍රශ්න එච්චරයි අහලා තියෙන්නේ බොහොම පිං අවසරයි.